සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්න සූදානම් වෙන මේ හැම පින්වත් හැම කෙනෙක්ම තමන්ගේ ජීවිතයේ ධර්මය එකතු කරගත්තී ඒ තියෙන වටිනාකම දැනගෙන කෙලස් බරිත මේ සිත එකෙන් අතමුදවා ගන්න කල හැකි හැම දෙයක්ම සිද්ධ කරන්න ඕනේ. ඒ නිසායි අපි මේ දිනවල මහා පරිනිර්වාණ සූත්‍රයට සූත්‍රයට අනුව ඒ සූත්‍රය ඇසුරෙන් ධම්මදේශනා කීපයක් සිද්ධ කරන්න කල්පනා කරේ. ඒ තියෙන බොහෝ වටිනා කාරණා ඒක රාශි කරගන්න. මෙහි ආරම්භයේදීම රජගහ නුවර ඒ කියන්නේ පරිනිර්වාණය සිද්ධ වෙන්න මහා පරිනිර්වාණයෙන් පිරිනවෙන්න මාස 3ක විතර කාලයකට පෙර ආතුව රජගහ නුවර විජ්ජකූට පර්වතයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ මගද අමාත්‍යවරයා ජසත් රජුවන්ගේ ඇමති ඇවිල්ලා වජීන් ගැන වජිදේශය දිනාගන්න බැරි බව සඳහන් කරපු වෙලාවේ අපරිහානීය ධර්මයක් දේශනා කරා. ඒ කියන්නේ මේ අපරිහානීය ධර්මයන් තියෙන තාක්කල් වජ්ජදේශය යටත් කරන්න බෑ කියලා. ඒකට ටික පරිහානියක් වෙන්නේ නැහැ. අභිවෘද්ධියක්මයි කියලා. ඒකල භික්ෂුන් වහන්සේලා ඊට පස්සේ භික්ෂුන් වහන්සේලාව ආමන්ත්‍රණය කරලා තවත් පරිහානීය ඒ කියන්නේ අපරිහානීය ධර්මයන් 41ක් දේශනා කරා. ඒවයින් ඒ කියන්නේ තවත් හතක් තවත් හතක් මේ විදිහට හතේ ඒවා පහක් දේශනා කළා හය ඒවා එකක් දේශනා කරා. එතකොට ඒකෙන් පස්වෙනි හතේ කොටසේ අපි අනිත් ඔක්කොම සාකච්ඡා කරා මේනකොට ඒ කොටසේ තියෙන්නේ අනිත් සංඥා අනත් සංඥා අසුභ සංඥා ආදීනව සංඥා පහාන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා කියන ටිකක්. ඉතින් අපි ආදීනව සංඥාව දක්වාම කතා කරා ආදීන සංඥාව ගැන කතා කරා අද අපි ප්‍රහාණ සංඥාව මීට කලින් බොහෝ වතාවක් සාකච්ඡා කරලා තියෙනවා ඒ කියන්නේ ප්‍රහාණ සංඥාව කියන්නේ මොකක්ද හැම වෙලෙම අපිට කෙලෙස් ධර්මයක් උපදිනකොට උප්පන් නූපන්නේ පාපකේ අකුසලයේ ධම්මේ ඒ උපන් නූපන් පාපී අකුසල ධර්මයන් අපේ චිත්තසංතානවල උපදිනකොට ඒක ප්‍රහාණය කරන්න ඕනේ ප්‍රහාණය කරන්න ඕනේ කියන ඒ පාපී ධර්මයත් එක්ක ඒක අයින් කරන්න ඕනේ කියලා ඇති වෙන සංඥාව ප්‍රහාණ සංඥාව කියන්නේ. ඒ සංඥාව ඇති වුණොත් තමයි ඊට ප්‍රතිවිරුද්ධ ධර්මයන් අපි හොයාගන්න පෙළඹෙන්නේ. ඉතින් ඒක නැත්තම් නම් හරියන්නේම නැහැ. ඉතින් හොයලා බලන්න ඕන දැන් කොහොමද තත් එක තරහයම ගියාම මම දැන් හරියම තරහෙන් ඉන්නේ ආයමේ තරහ ඇති නොවන තත්ත්වෙට මගේ හිතපත් කරගන්න ඕනේ කියලා හිතෙන්ම සංඥාවක් එනවත් දන්නේ නැහැ නේද? ඊර්ෂියාවක් ඇති වෙනකොට ආයෙ ඊර්ෂියාවක් ඇති නොවන තත්යකට මගේ මගේ සිතපත් කරගන්න ඕනේ කියලා අපේ චිත්තසංතානයෙන් අදහසක් එනවද දන්නේ නේද? අන්න එහෙම එන අය මේ ලංකාවේ නැහැ කියලාද කියන්නේ? ලංකාවේ නැහැ කියලාද කියන්නේ? සකස් කරගන්න ඕනේ. එහෙම එන විදිහට සකස් කරගන්න. මම ඔකට කියන්නේ මොකද කලින් මම සාකච්ඡා කරලා තියෙන හින්දා කෙටියෙන් මතක් කරන්නම්. මේ දිගුම්බ කට්ටක් ඇවුනහම ගලවන්න උත්සාහ කරනවා කවුරු? ඇයි ඒ? රිදෙන හින්දා. නේද? කකුල හිරි වැටිලානවා. හිරි වැටිච්ච කකුලක් තියෙන කෙනෙකුට නිදිකුම්බ කට්ටක් කරනවා නම් ඒක හැමම තියෙයි. රිදෙන්නේ නැහැ යාට. නේද? ඒ වගේ අකුසලයන් නැගුණාට සමහර අයට රිදෙන්නේ නැහැ අකුසලයේ ආදීනව දන්නේ නැති අයට අකුසලය තමන්ගේ හිතේ නැගෙනකොට රිදෙන්නේ නැහැ. හරි? දැන් එක දවසක් අචාන්චා හාමුදුරුවෝ ගැන සඳහන් කරලා තියෙනවා උන්වහන්සේට යම් කිසි ආහාරයක් ගැන දැඩි ගිජුකමක් ඇති වෙච්ච වෙලාවේ බෙදා ගන්න කලින් අනිත් අය නැතුණත් කමක් නැහැ කියලා ඒක පොලේ ගහලා අල්ලලා. එක සැරේකදී ඒ එක ආරණ්‍ය සේනාසනයක් එක රැයෙන් අතහැරලා ගියා යන්න. අපි යම් කිසි කාරණාවක් හේතුණා. ඒ මොකද අකුසලයේ තියෙන භයානකම දන්න හින්දා. අකුසලයේ භයානකකම අපිට දැනුණාද කියලා අපි බලන්න. ඒකෙන්ද ප්‍රහාණ සංඥාව ඔයිට කලින් අපි සාකච්ඡා කරා ඒක ගැන හොයාගෙන අහලා බලන්න ඒක කොච්චර අපූර්වද කියලා. මොකද ඒක නැත්තම් මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපි ළඟ තියෙන අපි අපි කුසල් වඩන ක්‍රම දන්නවා. අකුසල් නැගෙනකොට ඒ අකුසලය හඳුනගෙන කුසල් නැගෙනකොට ඒ නැගෙන කුසලය Tamange අතුලාන්තයෙන් අයින් කරගන්න අපි දැනට දන්න අකුසලයේ යට කරගන්න දැනට දන්න කුසලයේ වඩන ක්‍රමවේදය පාවිච්චි කරන් අපේ හිත පෙළඹෙන්නේ ප්‍රහාණ සංඥාව තියෙනවා නම් ඒ කියන්නේ අකුසලයේ ආදීනව හොඳටම දැනගෙන තියෙන්න ඕනේ. ඒකින්ද අපිට පරිණාම සූත්‍රයේ බොහෝ කාරණා තියෙන හින්දා කලින් කතා කරපු ඒවා ගැන කතා කරනවා මම බොහොම අඩුයි. හරිද? නමුත් ඊළඟ සංඥාව තමයි විරාග සංඥාව, නිරෝධ සංඥාව කියලා දෙක. ඒකේ ලොකු වටිනාකමක් තියෙනවා මට මතක හැටියට මම මේ පිළිබඳව සාකච්ඡා කරේ නැහැ ඔయిత කලින් ඒකින්ද අපි පරිණාම සූත්‍රය හම්බෙච්ච වෙලාවේ පොඩ්ඩක් අද දවසේ සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මොකද මේකෙත් අපිට මහා ඉහළ වටිනාකමක් තියෙනවා. මොකද මම මෙහෙම අහනවා ඔන්න දැන් අපි යනවා සමහරලාට පාසල් වලට ධර්ම දේශනා කරන්න. ඒ වේලාවල් වලදී බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව අපි මේ ලෞකික ඉලක්කයකට යන්නේ කොහොමද කියලා දරුවන්ට පැහැදිලි කරනවා. ඒ දරුවෝ කොහොමද ඉලක්කයකට යන්නේ කියලා මෙන්න මේ බලන්න මෙන්න මේ ටික කිව්වහම අපිට හිතා ගන්න පුළුවන් කවුද යන්නේ කියලා. අපි තුමුකෝ කෙනෙකුට අදහසක් තියෙනවා කියලා වෛද්‍යතුමෙක් වෙන්න ඕනේ කියලා දරුවෙකුට එයාට අරමුණක් තියෙනවා. සමහර ළමයි අපි අහනවා ළමයින්ගෙන් කෝ බලන්න අරමුණු තියන අයට උස්සන්න කියලා. අරමුණු නැති කෙනෙක් ඒ අරමුණට යන එකද ඉක්මනින් වෙන්නේ අරමුණ තියෙන කෙනෙක් ඒ අරමුණට යන එකද? අරමුණ තියෙන කෙනෙක් ඒ අරමුණට යන එකයි. ඒක ඉතාල පැහැදිලි. ඒ වගේම තමයි අපි මේ දරුවන්ගෙන් අහනවා ඔයාට ඔයාගේ අරමුණ දවසකට කී සැරයක් සතියකට කී සැරයක් මතක් වෙනවද? හරි. සමහර අයට අරමුණ අරමුණක් තියෙනවා. සමහර අයට අරමුණ මතක් වෙන්නේ නැහැ. වෛද්‍යවරයෙක් දැක්කම එහෙම තමයි මතක් වෙන්නේ. සමහරත් එහෙමයි කියලා. සමහර අයට සති සතියකට කීප වතාවක් මතක් වෙනවා. සමහර අයට දවසකට කීප වතාවක් මතක් වෙනවා. සමහර අයට පැයකට කීප වතාවක් මතක් වෙනවා. සමහර අයට හැම වෙලෙම වගේ මතක් වෙනවා. ඔය කට්ටියගෙන් කොයි කෙනාද අරමුණට යන්නේ? හැම වෙලෙම වගේ මතක් වෙන කෙනාට. නේද? ඔව්. හැම වෙලෙම වගේ මතක් වෙන්නේ කොයි වගේ කෙනෙකුටද අරමුණ ගැන දැඩි හැඟීමක් තියෙන කෙනෙකුටයි. අරමුණේ ආස්වාදය දන්න කෙනාටයි. අරමුණට නොගියොත් ඇතිවෙන ආදීනවය දන්න කෙනාටයි. නේද? එයා ඒ ගැන හොඳට මෙනෙහි කරලා තිබ්බා. මෙනෙහි කරලා තිබ්බා එයාට හැඟීම වැඩි, චේතනාව වැඩි ප්‍රබල චේතනාවක් තියෙන කෙනෙකුට හැම වෙලෙම මේ අරමුණට යන්න ඕනේ කියලා මතක් වෙනවා. පිළිගන්නවද? ඒක එහෙමමද නැද්ද? එහෙමමද නැද්ද? ඒක එහෙමමයි ආයේ කිසි කතාවක් නැහැ. මේ බෞද්ධ අපේ තරමුණ මොකද්ද? ආනිවන් දකින්න. අපි ඒකට කීතරයක් විතර මතක් වෙනවද දන්නේ මම නිවන් දකින්න ඕනේ කියලා. හැබැයි අර අර මේ දානි දෙන වෙලාවට නිවන් දකිත්වා නිවන් දකිත්වා කියන එක නෙවෙයි. නෑ මම කොහොම හරි මේ දුකෙන් නිදහස් වෙන්න ඕනේ කියලා සතියකට සැරයක්වත් අඩුම ගානේ මතක් වෙනවද කියලා බලන්න දවසකට සැරයක්වත් මතක් වෙනවද කියලා බලන්න හැම නිමේෂයකම මේ මගේ හිතේ නැගෙන හැම අකුසලයක්ම අයින් කරන්න ඕනේ කියලා යමෙකුට හැම නිමේෂයකම මේක හරිම කරදරකාරී තත්වයක් මේක හරි හිරිහැරකාරී තත්වයක් මේ தත්වෙන් අත මිදලා සාන්ත ස්වභාවයකටපත් වෙන්න ඕනේ කියලා හැම නිමේෂයකම කාට හරි මතක් වෙනවා නම් අන්නේ තනාත්තාට තියෙනවා විරාග සංඥාවක් ඒ දැනත්තාට තියෙනවා නිරෝධ සංඥාවක්. ආන්ගේ විරාග සංඥාව, නිරෝධ සංඥාව පින්වත්නි පැහැදිලිවම අපිව නිවනට යොමු කරනවද නැද්ද? ආන්ගේ සංඥාව ඇති නොකරගෙන කිසිවෙකු නිවනට යොමු වෙන්නේ නැත. ඇයි? අපි නිකන් අහලා තියෙනවා තියෙන මේ නේද කතා තියෙන්නේ නේද? සෑම අඳුරු වලාවකම මොකද්ද කියනවා රිදී රත් තියෙනවා ආනේ දරවා මේවා කියන්නේ. ඒ වගේ මේ හැම දුකකම තියෙනවා පින්නන් දුකින් මිදීමක් කියන එකක් අපි ඒක ඉස්මතු කරගන්නේ නැහැ. හරිද? අපි මේ විඳින්නා වූ දුක් අන් අය විඳින්නා වූ දුක් අපි දැක්කහම අපිට සංඥායෙන් උන බොහෝ දෙනා ඒ දුක් දැකලා ඒ දුකෙහිම ඇලී ගැලී වාසය කරමින් ඒ දුකෙන්ම මිරිකි මිරිකි ඒ දුකෙන්ම දුකටපත් වෙන ස්වභාවයක් තමයි වැඩි දෙනෙක් තියෙන්නේ. විලාප තියනවා, කෑ ගහනවා. හරි ඒකට කියනවා සම්මෝහ විපාකයක් කියලා. හ්ම් මල ගෙදරක් එහෙම වුණාම තවත් ව්‍යසනයක් වුණාම කාගෙන් හරි නපුරු වචන ආපුවාම තමන් බලාපොරොත්තු වෙච්ච නොවන දේවල් වුණාම මොකද වෙන්නේ බොහෝ දෙනා විලාප තියනවා අතුලාන්තයෙන් හරි විලාප තියනවා නේද මටමමයි වෙන්නේ කියනවා ඇතුලෙන් මේවා තියාගෙන දරාගෙන ඉන්න හරි අමාරුයි ඉතින් එයාලා එන්නෙන් එන්නෙන් මොකද වෙන්නේ මානසිකව කායිකව පිරිනනවා ඉතින් ඒකෙන් වෙන්නේ මෙයාට අනර්ථයක්මයි ඒකට කියනවා දුක් ලැබුණා ඒ තනත්තාට ඒ දුකින්දා ලැබුණේ සම්මෝහ විපාකයක් කියලා. ලෝකේ නුවණ තියෙන ඇත්තෝ එහෙම නැහැ. නුවණ තියෙන ඇත්තන්ට දුක් ලැබෙනවා. ඒ දුක් ලැබුණාම පින්නත් මේ ධර්මයේ සඳහන් වෙන්නේ ඒ තැනැත්තෝ පරිේශන විපාකයක් ඇති කරගන්නවා කියලා. පරිේශන විපාකය කියලා කියන්නේ එයා හොයනවා. මට දැන් දුකක් ආවනේ. ආය දුක් ඇති නොවෙන්න මොකද කරන්න ඕනේ? මේ දුක් නැති කිරීමක් තියනවාද? අම්මා මියදිලා Tamanට ලොකු දුකක් ආවනම් එයා ඒක තුනී වෙන්න වෙන වෙන ඒවා කර කර ඉන්නේ නැහැ. ඒකත් එක්ක එයා කරන්නේ මොකද්ද? ඊළඟ ප්‍රහාරය ළඟයි. තවස්සරයක් මේ හිතට ඒ වගේ දුකක් ලබන්න බෑ. මේ තාත්තාගේ මරණයටත් මුහුණ දෙන්න වෙනවා. ආයසරයක් ඒ වගේ පීඩනයක් ලැබුණොත් මේකට එක දරන්න බෑ. ඒකින්ද ඒක නැති කරගන්න ඕනේ. එnde ඉස්සලා නැති කරගන්න ඕනේ කියලා සූදානම් වෙනවා. ඒක පුළුවන්ද කියලා හොයනවා. හරි? ආන් ඒ වගේ හොයන ස්වභාවයකට අපේ හිතපත් වෙන්න ඕනමද නැද්ද? නේද? ආන් ඒකයි අපි හැමදාම කියන්නේ රහතන් වහන්සේගේ චින්තනය ගැන ඉවල්ලන්ට කියලා. හරිද? රහත් උත්තමයාණන් වහන්සේ නමක් මේ ලෝකේ ජීවත් වෙනකොට මුන්න තරම් සුවදායකව ජීවත් වෙනවද කියලා අපිට යම්කිසි ඉවක් තියෙන්න ඕනේ අනුමාන ඥානයක් තියෙන්න ඕනේ. ආන්ගේ අනුමාන නුවණත් එක්ක අපි පීඩා විඳිනකොට පින්නත් අනේ මං අර වගේ ඉලක්කයකට ගියා නම් කියලා අපිට සංඥා උපදින්න ඕනේ. ලැබෙන ලැබෙන හැම දුක්ඛිත අවස්ථාවකදීම තමන්ගේ විතර පීඩාවක් දැනෙනකොට පශ්චාත්තාවයක් දැනෙනකොට අපහසුාවක් දැනෙනකොට අතෘප්තිකර භාවයක් දැනෙනකොට කොච්චර කෑවද කෝ කෑම ඇති වෙන්නේ නැහැ නේද කොච්චර බැලුවද කෝ බැල්ල ඇති වෙන්නේ නැහැ කොච්චර ඇහුවද කෝ ඇහිල්ල ඇති වෙන්නේ නැහැ මේ මොන කර්මයක්ද නේද බලන්න නැතුව ඉන්න බෑ ඇතුළ ගිනි ගන්නවා අහන්න නැතුව ඉන්න බෑ ඇතුළ ගිනි ගන්නවා විඳින්න නැතුව ඉන්න බෑ ඇතුළ ගිනි ගන්නවා ඉතින් මෙන්න මේකෙන් අත මිදීම සඳහා වැඩ පිළිවෙලක් නැද්දෝ කියලා නේද? අන්න එතකොට වැඩපිළිවෙල තියෙනවෝ කියලා අපිට ලොකු හැඟීමක් ඇති වෙන්න නම් ඒ වැඩපිළිවෙල තුළ ඉන්න ඒ උත්මයන් ඒ தත්ත්වයටපත් වෙච්ච විදිහත් ඒ தත්ත්වයටපත් වෙච්ච උත්මයන්න් වහන්සේලාගේ ස්වභාවයත් අපේ මනස හොඳින් හඳුනා ගන්න ඕනේ. එතකොට තමයි මේ පැත්තට අපි තල් වෙලා යන්නේ. ආන් එකට කියනවා විරාග සංඥාව. හරිද? කොහොමද මේක ඇති කරගන්නේ? ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධ සංඥානං එතෙන් තව එකක් එකතු වෙනවා නිරෝධෝ කියලා. හරි? විරාග නිරෝධ දෙකම අපි එකට කතා කරමු. ඒක වෙනසම දැමම කියලා ඉන්නම්. සෝපාදිශේෂ අනුපාදිශේෂ නිබ්බාණය කියලා දෙකක් වෙනවා. මේ මහා පරිනිර්වාණයෙන් පිරිණිමීමට කියනවා. මේ පරිනිර්වාණයෙන් පිරිණිමීමට කියනවා අනුපාදිශේෂ නිර්වාණය කියලා. නිර්වාණය කියලා. ඉතින් ඒකත් එක්ක එකතු වුණාම තමයි අර නිරෝධ සංඥා කියන්නේ ඒක. එතකොට විරාග සංඥා කියන්නේ රහතන් වහන්සේ නමක් මේ ලෝකේ ජීවමානව වැඩ ඉන්න කාලයේදී එතුමාගේ ජීවිතයේ ස්වභාවය. හරිද? ඉතින් අපි බලමු පොඩ්ඩක් සාකච්ඡා කරමු. ඒතං සන්තං. ඒ ඊටාම සාන්ත ස්වභාවයක තියෙන දෙයක්. හරි? ඊළඟට ඒතං පණිතං ඒ උතුම් තත්වයක්. සබ්බ සංකාරෝ සමතෝ කියන තැන අපිට මේක ඔන්න හොයාගන්න පුළුවන්. හරිද? එතන හොඳයි මේ පිළිබඳ අදහසක් ඇති කරගන්න. මම මේ අත්තන්ගෙන් අහනවා ගොඩාක් ආදරය කරන කෙනෙක්ගේ කෙනෙක්ව අපිට ඇහැට දැකලා අරමුණ වෙනවා. හරිද? පහ අපි හිතමුකෝ අපි බස් එක යනවා කියලා. නැත්නම් නගරේ යනවා කියලා නැත්නම් මට ළඟා වෙන්න බෑ යාර මං ඈතින් දකින්න. නැත්නම් අපි දැන් රූපයක් දකින්න කියලා ගොඩාක් ආදරය කරන එක්කෙනෙක්ගේ ඡායාරූපයක් දකින්නවා. ඡායාරූපයක් කවුරු හරි අපිට පෙන්නනවා. පහසුද අපහසුද? මං දකින්න ආසා කරන මං කතා කරන්න ආසා කරන මං හැපි හැපි ඉන්න ආසා කරන හරිද? කෙනෙක්ගේ ඡායාරූපයක් මට කවුරු හරි පෙන්නනවා. පහසුද අපහසුද? පහසුයිද? පහසුද අපහසුද? අපහසුයි. මොකක්ද අපහසුව? මතක් වෙනවා, දකින්න ඕනේ කියලා හිතෙනවා, ලං වෙන්න ඕනේ කියලා හිතෙනවා, කතා කරන්න ඕනේ කියලා හිතෙනවා, අනේ අපොයි කියලා හිතෙනවා, අනේ කියලා හිතෙනවා. අතුලාන්ත අපහසුයක් ඇති වෙනවා, ගිනි ගන්න ස්වභාවයක් තියෙනවා. නේද? හරි. එතකොට එතන බලන්න ඒ තැනත්තාව හඳුනාගත්තා මගේ මනස ඒකට කියනවා සංඥාව කියලා. හඳුනාගත්තා. හරි? ඒකත් එක්ක ඇතුණ ප්‍රියභාවය දැකීමේ ආසාවය කොහොම හිත වෙනස් වෙනවා මගේ නේද ඒකට කියනවා සංස්කාරය කියලා ඒ සංස්කාරය නැත්නම් ආදරේ ඉපදුනා ඒ ආදරේ මට දැනුණා ඒකට කියනවා විඥාණය කියලා හරි එතකොට ඒ ආදරයෙන් මට යම්කිසි වේදනාවක් දැනුණා නම් ඒකට කියනවා වේදනාව කියලා හරි මේකට භාවිතාවෙත් මේ රූපය, චක්කුව ඒ දෙකට කියන එතෙන්දී රූපය කියලා. හරි? හරි. දැන් ඉතින් හරි එහෙනම් ඔන්න පංච උපාදානස්කන්ධය මෙතන තියෙනවා. නමුත් එතන තියෙනවා අකුසල සංස්කාරය. එහෙම නේද? හරි. ඊළඟට කවුරු හරි ඒත් එක්කම ඊළඟ පිටුවේ මට පෙන්නනවා මේක අපි හිතමු මේ පොඩි තායරු පොතක් කියලා. ඊළඟ පිටුව පෙරලනකොට ඉන්නේ මගේ හොඳම තරහකාරය. හරි. දැන් මේ ඇල්බම් එකත් එක්කයි මේ කතන්දරේ. හරිද? මේකත් එක්ක දැන් මේක පෙරලනකොට ඔන්න මට එක එක වෙලාවක ලොකු ආදරයක් ඇති වෙලා මගේ හිත වෙනස් වුණා. ඊළඟ පිටුව පෙරලනකොට තද තරහකාරයා ඉන්නේ. දැන් මගේ හිත ආයතරම් මොකද වෙන්නේ? ආය දැන් මොකද වෙන්නේ? රාත් වෙලා, කන් රත් වෙලා, එදාර කිව්ව වචනේ අපේ මට මේක ඇත්තමයි කියලා නේද? ඈ කිව්ව වචන, කිව්ව ක්‍රියා ඔක්කොම මතක් වෙලා මොකද වෙන්නේ? ප්‍රශ්නයක්. ප්‍රශ්නයක්ද නැද්ද? දැන් මම අහන තනියෙන් මම මේ ඇල්බම් එක බලන්න ගත්තේ කියලා හිතන්නකෝ. දැන් ඇල්බම් එක මොකෝද දන්නවද? නැහැ. අර තරහකාරයා මොකෝද දන්නවද මේ වෙලාවේ? ඒත් නැහැ. ආදරය කරන එක්කෙනා මොකෝද දන්නවද? ඒ මොකක් කවුරුවත් මොකක්වත් දන්නේ නැහැ. මෙතන තනියෙන් මොකද වෙලා තියෙන්නේ? එක සීමාවක් වෙලා. නේද? මෙයා තනියම දුක් විඳිනවා. මං අහන මේ අත්තන්ගෙන් ඇල්බම් එකම ඕනද ඔක වෙන්න? නෑ තනියම උදකලාවක පුටුවකට වෙලා ඉඳගෙන හිටියත් වෙලාවකට ඔය දෙකම වෙනවද නැද්ද? නේද? මං අහන මේ අතෙන් අපරාධය අපි දුක් විඳිනවද නැද්ද? මොකද කියන්නේ? ඊර්ෂ්‍යාව හැදෙනවා, ක්‍රෝධය හැදෙනවා, වෛරය හැදෙනවා, නේද? මාන්නය හැදෙනවා. එක එක වැදෙනවා. ගිජුකම්, කෑදරකම්, හ්ම් එක එක ඒවා මේ තනියම ඉන්න වෙලාවේ හැදෙනවා පින්නත්. මේ හැදෙන විදිය ඔප්පු කරලා පෙන්වන්න මම අර කියන මන්ත්‍රය අදත් කියමු බලන්න. ඔන්න දැන් ඔය අපි හිතේ ඇති වෙන සංස්කාර ගන්නනේ. දැන් ඔන්න කයේ ඇති වෙන සංස්කාරයක් මගේ වසඟයට ගන්න බෑ කියලා තේරුම් ගන්න අපි හැමදාම මන්තරයක් කියනවා මතකද? ඔන්න බලන්න මේක කරලා බලමු අද. මම දැන් මන්තරයක් කියනවා මේ ඇත්තන්ගේ කයේ මොන හරි වෙනසක් වෙයි. මේ මන්තරේ අහගෙන ඉන්නකොට කයේ වෙනසක් වෙනවා. පුළුවන් නම් නවත්තන්න. හරි? කියන්නද? බයද? මොන දැන් මන්ත්‍රය කියනවා කියනකොට මොන හරි වෙනසක් වෙයි පින්වත්නි. මොන හොඳට අහගන්න ඕනේ. හොඳට පැහිච්ච ඉදුනේ නැති හොඳට පැහිච්ච අමු අඹ ගෙඩියක් ගන්න. අරගෙන මේකේ පොතු රසිනවා. පොතු ඔක්කොම රැහලා චූටි චූටි කෑලි වලට කපනවා. කපලා පොල් කට්ටකට දානවා. දාලා ලුණු දානවා. මිරිස් දානවා. හොඳට කොටනවා. මොකද උනේ? ආ වෙනස වුණා නේද? අන්න දැන් හොඳටම දන්නවා අඹාචාරු මෙහෙ ඉන්නේ නැහැ කියලා. ඒ වුණාට මේ වෙනස සිද්ධ වෙනවා පින්වත්. ඒක සැකසීමක්. කයේ ඇති වෙන ඒ වගේ දසදහස් ගුණයක කෝටි ප්‍රකෝටි ගුණයක වේගකින් අපේ හිතේ සැකසීම් සිද්ධ වෙනවා. ඒ හිතේ සැකසීම් සිද්ධ වෙනකොට ඒවා වළක්ව ගන්න නවත්ත ගන්න අපිට පුළුවන් කමක් නැත්තේ ඇත්තේ නැහැ. ඒවා අනුව අපි එහාට කරකිනවා මෙහාට කරකිනවා වටපිට බලනවා, බෑග් කරේලගෙන දුවනවා, ගහන්න පයින්නවා. හරිද? එක එක ඒවා බලාගත්තත් ඒ බලාගෙන ඉන්නවා. රූපాయන දිහා මෙහෙම බලාගත්තාම ඒකට අහු වුණා වගේ හිර වුණා වගේ වෙලාවකට. ඒකෙන් ගැලවෙන්න බෑ. ගැලවෙන්න උවමනාව තියනවා ගැලවෙන්න බෑ. අන්තර්ජාලය දිහා බලාගත්තාම ගැලවෙන්න උවමනාව තියනවා. ඇස් රිදෙනවා. නේද? කාලය යනවා. නේද? හ්ම් ගැලවෙන්න උවමනාව තියනවා වෙන වැඩ තියනවා ගැලවෙන්න ගැලවෙන්න බැරුව බොහෝ දෙනා දැකලා තියෙනවා දැන් අද කාලේ පාරවල් ගානේ නේද හැම තැනකම මොනවද පොඩි වීදුරු කෑල්ලකට අහුවෙච්ච මිනිස්සු හැම තැනම ඉන්නවා නේද පොඩි වීදුරු කෑල්ලකට අහුවෙච්ච කට්ටිය ඉන්නවද නැද්ද ඒකට එයාලගේ මුළු ලෝකෙම වීදුරු කෑල්ලක තියෙනවා හරි ඉතින් ඒක තමයි ඒක තමයි සංස්කාරය කියන්නේ මෙන්න මේ එක එක ඒ වගේ දේවල් අපි අපිට පින්වත්නි මේකට මම කියන්නේ හැමදාම මේ අතන්ට දෙබර කූඩයක් අරගෙන පාර යනවා වගේ අපි මේ හිත අරගෙන යනවා කියන එක. දෙබර කූඩයක් අරගෙන පාර යන්න ගියොත් ඒක පොඩ්ඩක් එහෙම වුණොත් ඇවිස්සෙනවා. ඇවිස්සෙනොත් Tamanටත් කරදරේ, අනුන්ටත් කරදරේ. බලන්න අපේ අපේ ජීවිතය යන්නේ එහෙමයි. උදේ නැගිටලා ගෙදරින් යනවා කියන්නේ මහා භයානක ගමනක් ඒක. අපි කට්ටියක් යනවා කියන්නේ ගමන යනවා ගෙදර ඉන්න පුතාට හරියට තරහ යනවා කියලා හිතන්න. මෙයාත් මෙයා එකන් ගිහිල්ලා ආපහු එනකන් වාහනේට කවුරු හරි නේද වචනයක් කිව්වොත් හයියෙන් තරහෙන් කතා කරොත් නේද ඔක්කොම ඉවරයි ඇයි එයා හරි හොඳයි හැබැයි තරහ ගියොත් යකා කියලා අපි කියන්නේ නේද ඉතින් තරහ යන ස්වභාවය තියෙනවා ඇවිස්සෙන දූවිලි ගොඩ වගේ අපේ හිත හැම වෙලේම ඇවිස්සෙනවා එක එක දේවල් හින්දා ඇවිස්සෙනවා ෂෝකේස් වල තියෙන කැම හින්දා ඇවිස්සෙනවා ටීවී එකේ පෙන්වන කැම හින්දා ඇවිස්සෙනවා නේද කවුරු හරි නටනකොට ඇවිස්සෙනවා හින්දු ඇහෙනකොට ඇවිස්සෙනවා නේද ඒ මදිවට එක දැනකින් දැන් ඉඳපේ පරණේම මතක් වෙලා ඇවිස්සෙනවා මෙන්න මේ ඇවිස්සෙන ස්වභාවයෙන් හින්දා මං අහනවා පීඩිතද නැද්ද කොච්චර පීඩිතද දැනුණා නම් අපේ පින්නත් මේ ජීවිතේ මෙන්න මේ තත් එකයි අපි ඉන්නේ කියලා අපිට මේක දැනෙන්නේ නැහැ අපි උදේට නැගිටලා ඇවිස්සෙන ඇවිස්සෙන පැත්තට දුවනවා රත් වෙනකොට රත් විල්ල නිවා ගන්න දුවනවා අපි කරන්න දෙයක් නැහැ සමහර සංස්කාරයන් එක්ක ඇති වෙන වේදනාව හරි දරුණුයි හ්ම් යමෙක් දකින්න ඕනේ කියලා සංස්කාරයක් ඇති වුනහම මේකේ ඇතුළාන්ත පිච්චිලි දැවිලි සහිත වේදනා සංඥා සංකාර සිද්ධ වෙනවා ඒවා හරියට නිකන් ගිනි ගොඩවල් වගේ. වේදනා ඉවරක් නැති වේදනා තියෙනවා, සැප වේදනා, දුක් වේදනා, දුක් අසුර වේදනා, සංතතියක් අපේ సంతానගත සකස් වෙනවා. සංඥා සංතතියක් සකස් වෙනවා නේද? බලන්න ආදරය කරන අය තරහ තරහයෙන් ඉන්න අයව නැවත නැවත නැවත නැවත නැවත නැවත මතක් වෙනවද නැද්ද? ඒ සංඥා පේලිය ඉවරක් නැතුව මතක් කරනවා අපිට ඒක. හරි බුර බුරා නැගෙන ගින්න වගේ. හරිද? ඒත් එක්කම තරහ කියන එක මේ මොහොතේ තරහ ඇති වෙනවා ආයෙ චුට්ටකින් ආයෙ වැඩි වෙනවා ආයෙ වැඩි වෙනවා ආයෙ අඩු වෙගෙන යනවා ආයෙ වැඩි වෙනවා නේද කෙනෙක් මරණයටපත් වුණාට පස්සේ අපි කියනවා දැන් ඉතින් කාලයක් ගියේ හින්දා දුක තුනී වෙලා කියනවා නේද දුක අඩු වෙලා කියනවා නේද අඩු වෙනකන් ඉන්න වෙනවද නේද සමහර ඇත්තන්ට මේක කොච්චර දරුණුව සකස් වෙනවද කියනවනම් මේ හැම ඉරිත්තෙන් මස් 27 දෙන් ලේ 27 දෙන් කටු පොඩි වෙද්දෙන් කියලා ශරීරය විනාශ කරගන්නවා නේද? ඇයි ඇතුලෙන් උපදින දේ දරාගන්න දරාගන්න බැරුව. ඒතර මේ මේ සංස්කාරයාගේ වසඟයට ගිය අපි ගිනිගත් හිත ඇතුව නේද හැල්මේ දුවනවා. මේ මොහොතේ නගරයක් ගැන හිතලා බලන්න. හැමෝම දුවනවා පින්නන්න. හැමෝම දුවනවා. නේද? කොහෙද දුවන්නේ? ගිනි නිවා ගන්න දුවන්නේ. නේද? වාහනයක් දුවන්නේ මොනවයින්ද? ඉන්ධන වලින්. හොඳට විශ්වාසද? වාහනයක් වේගෙන් පාර යනවා. යන්නේ මොකෙන්ද? මං කියනවා හිතක නැගෙන කාමච්ඡන්දයකින් නේද? ව්‍යාපාදයකින් කියලා. නේද? මනුස්ස හිතක කාමච්ඡන්දයක් ව්‍යාපාදයක් ආදී යන්න කැමැත්තක් ඇති උනේ නැත්නම් කොච්චර ඉඳලා පිරෙව්වත් ඒක යන්නේ නැහැ. නේද? ඒතර යන පැත්ත තීරණය කරන්නේත් ඒකද නැද්ද? එහෙනම් මේ ඔකෝම ක්‍රියාවන් මෙන්න මේ සංස්කාරයන් හින්දායි. රහතන් වහන්සේ අස්සජි මහරහතන් වහන්සේ වැඩම කරනවා. වැඩම කරනකොට පින්වත්නි උපතිස්ස පරිබ්‍රාජකයා මේ අස්සජි මහරහතන් වහන්සේව දාගෙනවා. දාගෙනකොටම හඳුනා ගන්නවා. මේ නම් මහා උත්තමයෙක් කියලා. කොහොමද දන්නේ? ඉන්ද්‍රියන් වල තිබ්බ සංවරභාවයක් දැකලා. මම මේ සංවරභාවය ගැන අපි පොඩි ඉවක් අල්ලමුද? නේද? මොකක්ද ඒ කියලා. මම මෙතන බණ කියනකොට රස කෑමක් ගෙනත් තියාගෙන තමයි බණ කියන්නේ පේන්න. හරිද? මම කියන බණ කියලා ඉවරලා මේක දෙනවා කියලා. කලින්ම කියලා තියෙන්නේ. හරිද? කාගෙත් අරමුණ මොකද්ද? ඉන්න ගමන් බණ අහන ගමන් අරක දිහා බලනවා. නේද? ඒක දිහා බලනවා, ඒක දිහා බලනවා. ඒ විතරක් නෙවෙයි. හැම වෙලේම හිත ඒ අරමුණු ගත වෙනවද නැද්ද? අතීතේ මම මේවා කාලා තිනවා නේද? කියලා අරමුණට යනවා. ඇදී අපේ බණ අහන ගමන් නොසන්සුන්කමක් තියනවද නැද්ද? බණ අහන ගමන් නොසන්සුන්කමක් තියෙනවා නේද? අර ආහාරය ගැනීම පිළිබඳ ඉවක් කල්නවා අපේ හිත. එහෙම නේද? ඔව්. මම කරන්නේ බණ පටන් ගන්න ඉස්සෙල්ලා ඇති වෙනකන් අරක සංගදෙන. දැන් ඉතුරු කරා. කන්න බැරුව ඉතුරු කරනවා නේද සමහර දේවල්? නේද? ආ දැන් ඇති කියලා ඉතුරු කරනවා. ආන්ගේ ඉතුරු කරාට පස්සේ ඔහොම ඉඳවල මෙතන ඒක තියාගෙන බණ කියනවා. දැන් දැන් අර ආහාරයේ හින්දා ඇහැ එතෙන්ට යන්නේ නැහැ තිබ්බත් යන්නේ නැහැ. නේද? ආහාරය එතන තිබ්බත් ඇහැ එතෙන්ට යන්නෙත් නැහැ, හිත එතෙන්ට යන්නෙත් නැහැ. ඒ වෙලාවට තෘප්තිමත් වෙලා. මං අහනවා අන්න ඒ තෘප්තිමත් භාවය එක දිගට අපේ හිතේ තිබ්බොත් ආය කවදාක්වත් ආයේ කිවමනාවක් නැතුණා. රාගාදී කෙලෙස් ධර්මෙන්දා මිනිසුන්ගේ හිත් ගිනි ගන්නවා. ගිනි අරගෙන රාගාදී කෙලෙස් ධර්ම යම් ක්‍රමයක් යොදලා සංසිඳවා ගන්නවා. සංසිඳිත මාත්‍රයකට ඒ සියල්ල ඒ මනසට එපා වෙනවා නේද? ඒකෙන් තෘප්තිමත් වෙනවා. අන්න ඒ ඇති වුණා වූ තෘප්තිය එක දිගට තිබුණා. ආය රාගයෙන් ලෝකේ අරමුණු කරන්නේ නැහැ. කලබලයක් නැහැ. නේද? කලබලයක් නැහැ. නේද? කාලා ඉවර වෙලා ඇති වෙච්ච ආහාරය මෙතන තියෙනවා නම් ඒක මෙතන තියාගෙන මම බණ කියනකොට ඔහි කලබලයක් නැහැ. එහෙනම් රහතන් වහන්සේගේ හිතේ ඒ කිසිවක් ගැන කලබලයක් නැහැ. ආහාරය පේනවා, ස්ත්‍රිය පේනවා, තවත් නොයේකුත් දේවල් ඇහෙනවා, දැනෙනවා, හඳුනා ගන්නවා. නමුත් හැබැයි සබ්බ සංකාර සමතෝ සංස්කාරයන් සිද්ධ වෙන්නේ සිද්ධ වෙන්නේ නැහැ. සංස්කාරයන් නැති වෙන්නේ නැහැ. හරිද? ආන් හිතෙන්ට යන තමයි අපි කාගේ තරමුණ වෙන්න ඕනේ. මොකද කියන්නේ? නේද? කවදා හරි දවසක අපේ ජීවිතේ අපි මේ වගේ ඉලක්කයකට යන්න ඕනද නැද්ද හැමදාම මේ ලනුව කාලා හැමදාම මේ ලනුව කාලා එකම දේ බලන්න එකම දේ අහන්න එකම දේ විඳින්න මොන්න තරම්නම් මහන්සි වෙනවද කියන්නේ නේද ලැබිච්ච දේවල් එක සැරයක් බලපු දේ නැවත බලා ගන්න බැරි වෙයි කියලා ආරක්ෂා කරගන්න ඒකත් බලන්න අනිත්‍යත් බලන්න ආරක්ෂා කරගන්න මොනතරම් වැටවල් බලිනවද කියලා බලන්න නේද මට නැතුව ඉන්න බෑ නැතුව බෑ නැතුව බෑ දකින්න නැතුව ඉන්න බෑ අහන්න නැතුව ඉන්න බෑ විඳින්න නැතුව ඉන්න බෑ කියලා නේද? දරුවෝ දරුවෝ නැත්තම් බැඳීම් ඇති වෙච්ච දේවල් ඒවට කියන නමත් බැඳීම් කියලාමයි. බන්ධනය කියලාමයි. තැඹේ බැඳ හරකා වගේ. අණුවක බැඳ හරකාට කරකෙන්න පුළුවන්. අණුව වටේ විතරයි. අපේ හිතත් පින්නවා දින ඔයෙකුත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ලබා දෙන යම්කිසි සීමිත වස්තු කීපයක බැඳලා ඒකයි බන්ධනය කියන්නේ. හරිද බැඳලා තියෙන්නේ එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ තුන් දෙනෙක්ගේ හතර දෙනෙක්ගේ බැඳලා තියෙන්නේ ඒකෙන් එහාට යන්න බෑ උදේ නැගිටලා ඉඳන් හැන්දෑ නිදා ගන්න වෙලාව දක්වාම ඒ කණුවට තමයි කරකෙන්නේ ඒක වටේ තමයි කරක් කරක් කරක් කරක් ඉන්නේ හවුද නැද්ද නේද ඉතින් මේක නිදහස් වෙන කවද්ද මැරෙන්න ලෑස්තිලත් මොකද කියන්නේ ලොක්කිට එන්න කියන්නේ මද්දුමීට එන්න කියන්නේ තව එක සැරයක් හරි බලා ගන්න මොකද කියන්නේ එහෙමද ඉඳ හදන්නේ හැමදාම? නෑ එහෙම ඉඳලා හරියන්නේ නෑ. මේ වැඩ ඉවරක් නැත්නම් ඒකයි. බලන්න පුරාල්ලන්න තියෙනවා. ආහන්න පුරාල්ලන්න තියෙනවා. නේද? ඒකද මේ වැඩ ඉවර නෑ. මේ හිතට කණ්ඩ දීලා ඉවර නෑ. මේ හිත ගින්දර වගේ. ඇයි? දාන දානේම පුච්චලා දාන. ඉතුරු වෙන්නේ දින දිනදී පුච්චලා දාන වස්තුව වගේ තමයි මේ කාමච්ඡන්දයෙන් යුක්ත හිත අද බැලුවද ඒක අදම පුච්චලා දැම්මා ආයෙ හෙටත් බලන්න ඕනේ හෙට බැලුවද හෙටම පුච්චලා දැම්මා ආය අනිද්දා බලන්න ඕනේ. එහෙනම් මේ ගින්දර නේද අපි කියන්නේ සමහර ළමයින්ට කියන්නේ පොඩි කාලේ මෙයාගේ බඩේ රහුසෙද්ද කොහෙද ඉන්නව? කන කන ඒවා පිච්චෙනවා මෙයාට. කොච්චර කන්න දුන්නත් මදි කියන්නේ ඒ වගේ තමයි. නේද? ඒ වගේ තමයි මේකට දීලා ඉවරක් කරන්න බෑ මේ හිතට මේක ගිනි ගන්න හිතක් මේක පුච්චන හිතක්. දින දිනේම පුච්චලා දාන හිතක්. එතකොට අස්සජි මහ රහතන් වහන්සේට පින්වත්නි අපි ඇවිදිනකොට හරි කුතුහලයෙන් ඇවිදින මේ හිතට කෑම හොය හොය ඇවිදින්නේ අපි. නේද? හැම වෙලෙම හිතට සතුටක් ඇති වෙන දේවල් හොය හොය තමයි පාරතොට හැමතැනම ඇවිදින්නේ. හ්ම්. අර අන්තර්ජාලය හූරන්නේ ඒකටයි වෙන මොකටවත් නෙමෙයි. නේද? කෑම හොයනවා. පට්ටියම එකතුලා කෑම හොයනවා පින්වත්නි. කොහෙටද කෑම හොයන්නේ? හිතට කෑම හොයනවා. ඉතින් මෙයාට ඉවර නැතුව කන්න දෙන්න ඕනේ. ඉතින් අන්න ඒකින්ද අපි හරිය නොසන්සුන් හරිය කුතුහලයෙන් යුක්තයි හරීම අපහසුයෙන් ජීවිතය ගෙවන්නේ. ඒක බාහිරට පේනවද නැද්ද? ඒක අනිත් මිනිසුන්ට පේනවද නැද්ද? යනකොට බලන විදිහෙන් අහන විදිහෙන් නේද අර ප්‍රස්තාව පිටලා තියෙන්නේ. ගුණා හැරෙනකොට මම දන්නවා පොල් පැලේ කණ්ඩායම් හදන්නේ කියලා. ඒක තමයි හැරෙනකොට දන්නවා මොකද ඒක කියලා දන්නේ. නේද? ඉතින් ඒ මොකද අනිත් අයට පේනවා, තේරෙනවා. නේද? ආහාර තිබ්බොත් ආහාර දිහා අපි බලනවා. හ්ම්. කණ්ණාඩි වලින් තමන්ගේ මූණ බලනවා. හදනවා. නේද? ඉරි හදනවා. ඇඳුම් හදනවා. නේද? එකේ ඉනේ ඔක්කොගෙම තේරෙනවා මෙයා මොකටද මේ? මෙයා මේ මොකද දඟලන්නේ? මෙයා දඟලන්නේ ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, ශරීරයට පහස, මනසට ආදරය ආදී ධර්ම හෙවීමේ පරිේශණයක හැම වෙලේම ඉන්න කෙනෙක්. ඒකෙන්ද එයා හරි නොසන්සුන්, එයා හරි කලබලයි, එයාට හරියට වැඩ එහෙම නේද? අස්සජි මහරහතන් වහන්සේ වඩින විදිහෙන්, බලන විදිහෙන්, අතපය හසුරන විදිහෙන් උපතිස්ස පරිබ්‍රාජකයාට දැනෙනවා, තේරෙනවා මොකක්ද? මේ නම් කිසිම කලබලයක් තියෙන කෙනෙක් නෙවෙයි මේ ලෝකය ගැන කුතුහලයක් නැති නේද සංස්කාරයක් නැති කෙනෙක් කියලා තේරුම් ගන්නවා. හරි. ඉතින් අන්න ඒකයි ගිහිල්ලා ළඟට ගිහිල්ලා අහන්නේ ඔබ ඔබ වහන්සේ කවුද? ඔබ වහන්සේගේ ශාස්ත්‍රයන් වහන්සේ කවුද? පිනම් වාදියෙක්ද කියලා. ඒ උත්තරමයන් වහන්සේ කුමන වාදියෙක්ද කියලා. ඉතින් අන්න එහෙම සංස්කාරයන්ගෙන් තොරව සබ්බ සංකාර සමතෝ කියන தත්වයකට පත්වීම ධර්මය තුලින් අපිට ලැබෙන தත්වය. මගේ හිත සංස්කාරයන් සකස් කරන සංස්කාරයන් සකස් වෙන හැම නිමේෂයකම මට තරහා හැදුණානේ අප්පා මේක අයින් කරගන්න ඕනේ. හ්ම් ඊර්ෂ්‍යාව හැදුණානේ මේක අයින් කරගන්න ඕනේ. ආදරය හැදුණානේ මේකෙන් මං විඳින පීඩාව මේක අයින් කරගන්න ඕනේ. මේක මේක හැදෙන්නේ නැති තත්ත්වයටපත් කරගන්න ඕනේ. කාමච්ඡන්දය හැදුණානේ නැති කරගන්න නැත්තත් ඒක මේක නැති කරගන්න තත්ත්වයටපත් කරගන්න ඕනේ. ව්‍යාපාදේ හැදුණානේ තීන මිද්දේ හැදුණානේ හ්ම් නොසන්සුන්කම් හැදුණානේ තකය හැදුණානේ ආදි වශයෙන් ඒ හැම නිමේෂයකම අපිට මේවා අයින් කරගන්න ඕනේ අයින් කරගන්න ඕනේ අයින් කරගන්න ඕනේ කියලා සංඥා වෙනවා නම් මේවා නැතුව ගෙවන ජීවිතේ මොනතරම් සුවදායකද කියලා සංඥාව එන්නේ අන්න අර தත්ත්වයට යන්න පුළුවන් කියලා ඒ උත්මයාගේ මානසික தත්ත්වයේ තියෙන ස්වභාවය අපිට දැනෙන්නොත් නැද්ද? සබ්බ සංකාර සමතෝ. හරිද? හොඳයි. ඒ විතරද මං අහන මේ අත්තන්ගෙන් ඊළඟ භවය මිනිස්සෙක්ම වෙයි කියලා හොඳටම විශ්වාස කියන්න බෑ නේද? හරකෙක් වුණොත්, පෙරදෙනක් වුණොත්, දෙල්ලන්ද? ගෙම්බෙක් වුණොත්, කුකුලෙක් කිකිලියක් වුණොත්, ඉබ්බෙක් වුණොත් නේද බල්ලෙක් වුණොත් බැල්ලියක් වුණොත් එහෙනම් උපද්‍රව සහිතද නැද්ද උපද්‍රව සහිතයි නේද මේ මහ පොළොවේ උපදින්න පුළුවන් ජීවිතයේ තියෙන කම්ම එළිය දකින්න නැතුව වතුරෙම ඉන්න සත්ව වෙලා උපදින්න පුළුවන් හ්ම් මහා දුක් විඳින പ്രേත භූත රැඟවල උපදින්න පුළුවන් හ්ම් ඒ තරන්නේ මිනිස්සෙක් කියලා උපදින්න පුළුවන් පින්නත් නෙන්නේ ඒකු දුක් වෙන ශරීරය ඇදෙන පුංචි කාලේ ඉඳන් අතපය හොල්ලන්න බැරුව ඉපදිලා මැරෙනකම් මේ විදිහට ඉන්න අය ඉන්නවා අවුරුදු 30 40 මැරෙන්නේ නැහැ. බලාගත් ඇත්ත බලාගෙන ඉන්න අය ඉන්නවා. ඇඳේ එක තැන ඉන්න අය ඉන්නවා. හ්ම්. එයාගේ උදේ එළි වෙන්නෙත් ඇඳටමයි. රෑ වෙන්නෙත් ඇඳටමයි. තව දිනයක් ආව කියලා මුකුත් කරන්න දෙයක් නැහැ. බලාගත් ඇත්ත බලාගෙන ඉන්න විතරයි තියෙන්නේ. හරිද? එවැනි පාපී දේවල් හින්දා ලැබෙන විපාක තියෙනවා. නේද? ඒ වගේ උපාද්‍රව තියෙනවා. ඒ එක උපද්‍රවයක් තමයි ඒවට කියන එක උපද්දවයක් කාම උපද්දව. මේ කාම ලෝකයේ වස්තුන් ගැන තියෙන අදහසින්ද නේද මිනිස්සෙන්ට අන්තිමට ඒ වගේ ලොකු දුක් විඳින්න සිද්ධ වෙනවා. කාමච්ඡන්ද ආදී හින්දා පින්නත් නී බොහෝ අකුසල් රැස් වෙනවා. ඒ අකුසල් විතරක් නෙවෙයි කර්මපත සිද්ධ වෙනවා. ප්‍රාණඝාත කරනවා, අදත්තා දාන කරනවා. කාමිත්‍යාචාර, මුසාවාද, පිසුනා වාච, පරුසා වාච සම්ප්‍රප්පලාප වල යෙදෙන්න වෙනවා. මේ තියෙන බැඳීම් හින්දා. ඉතින් ඒකින්දා ඒ උපද්‍රව සහිතවයි තාම ජීවත් වෙන්නේ. භයානක අඩවියක ඉන්නේ. හරිද? ඇයි මේ භයානක අඩවියක ඉන්නේ? මගේ අතින් හරියට බොරු කියවෙනවා. මගේ අතින් හරියට කේලම් කියවෙනවා. මගේ අතින් හරියට පරුස වචන කියවෙනවා. එහෙනම් උපද්‍රව සහිතයි. ඒ වගේම තමයි මේ පංච උපාදානස්කන්ධය. මේකට කියනවා කන්දුූපදි කියලා. හරි? ක්ලේශූපදි, කන්දුූපදි, කියලා කන්ද උපදි කියන්නේ මෙන්න මේ තියෙන පංච උපා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය මහා උපද්‍රවයක්. ඒ උපද්‍රවය තමයි මේ වේදනා සංඥා සංකාර අපි දැන් කතා කරානේ නේද? ඒ ඒවා ඒ හැම එකක්ම මේ సంతාන වල නැගෙන හින්දා ඒවා හඹාගෙන යනවා අපි. හැම කෙනෙක්ම. එතකොට මෙන්න මේ උපද්‍රව සහිතයි. ඒ වගේම තමයි ක්ලේශ උපද් ක්ලේශූපදී කියලා කියන්නේ කෙලෙස් හින්දා තියෙන උපද්දව අபிසංකාර උපද්දව කියලා කියන්නේ ඔය දැන් අපි කියපු සංස්කාරයන් ආදිය. ඉතින් මේවා හින්දාන ඒක දුක් විඳිනවා තැන් තැන් වල තැන් තැන් වල බලාගත්ත අපි බලාගෙන ඉන්න වෙනවා වචනය එක වචනයක් විතරක් කතා කර කර ඉන්න වෙනවා. හ්ම්. ඊයේ පෙරේද මම දැක්කා හරක හරක් නිදහස් කරගෙන ආවක් පිරිසක්. හ්ම්. ඉතින් නිදහස් කරගෙන ආපු එක පොඩි එළදෙන් පැටියෙක්. කිසිම කෙනෙකුට මෙල්ල කරන්න බෑ හොඳට හිතිය කෙනා මොකද මෙයා හොඳටම දැනගෙන මේ මහා අනතුර වෙන්න ගිය කියලා දකින දකින මනුස්සයට අයින් යනවා ඒ තරම් බය වෙලා ඒ උපරිම කොච්චරනම් පණ බයකින් තිරසං සත්තු කටයුතු කරනවද කියලා බලන්න හරිද ඒ මර ඒ නිදහස් කරන්න ගිය වෙලාවේ එක පැටියෙක් හම්බෙච්ච අවස්ථාවක් ලැබිලා තිනා ඒ පැටියාගේ හරකවයි බේරගෙන ආවිල්ලා තිනා ඊට පස්සේ ඉතින් නේද බලන්න මේ මනුස්සාම්මේකට නේද දරුවෙක් ලැබෙන්න ඉද්දී ඒ ඒ වටේ පිටේ අය කොච්චර සලකනවද? අද මෙයා වරන් ගිහින් තිබ්බේ කොහෙද? මරන්න තරම් ගිහලා තිබ්බේ. ඉතින් දවස් ගණන් කන්න දෙන්නේ නැහැ. හරි. කාට කියන්නද? මොක උද්ඝෝෂණ කරන්නද? මොකවත් කරන්න බෑ. ඒ වගේ අසරණ වෙච්ච තනි වෙච්ච, ඊටා තනි වෙච්ච ජීවිතවලට පත් වෙන තියෙන ඉඩකඩ තියෙනවා. ඉතින් එහෙමනම් අන්න ඒ වගේ උපද්‍රව සහිතයි මේ සසර. මහා උපව නෙවෙයි තව නේද? උගුරෙන් පල්ලෙහාට වතුර ටිකක් යන්නේ නැති තත්ත්වයටපත් වෙලා උපදින්න පුළුවන්. අනන්ත අප්‍රමාණ දුක් සහිත තැන්වල උපදින්න පුළුවන්කම තියෙනවා පින්නන්නේ. ඉතින් අන්න ඒ උපද්‍රව වලින් අත මිදීමක් තියනවද නැද්ද? තියෙනවා. නේද? අන්න ඒකටයි සෝවාන් ඵලයටපත් වුණා නම් යම් කිසි කෙනෙක් ආය සතර පාය වැටෙන්නේ නැති බව ස්ථිරයි. ඒතර මේ ජීවිතේ සෝවාන් වෙන්න බැරි ජීවිතයක්ද? බුදුරජාණන් වහන්සේ ලබා දුන්න ඉලක්කය මිනිස්සුන්ට යන්න බැරි ඉලක්කයක්ද? කවුරු හරි තීරණය කරනවා නම් බුදුරජාණන් වහන්සේ ලබා දුන්න ඉලක්කය මිනිසුන්ට ළඟා වෙන්න බැරි ඉලක්කයක් කියලා එහෙනම් බුදුරජාණන් වහන්සේගේ සරණ යෑමෙන් ඇති වැඩ ඇති වැඩක් නැහැ. නේද? අපි වෙන සරණක් යන්න ඕන පින්නත් නේනම්. අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ උපද්‍රව අයින් කර ගැනීම සඳහායි. එහෙනම් මේක යන්න පුළුවන් ඉලක්කයක්. මේක ළඟා වෙන්න පුළුවන් ඉලක්කයක්. එහෙනම් එහෙනම් අනිවාර්යයෙන්ම මම සෝවාන් ඵලය දක්වා කොහොම හරි මේ ජීවිතේ කටයුතු කරනවා කියලා කටයුතු සම්පාදනය කරගන්න ඕනේ. හොඳයි. දැන් අපි යම් වෙලාවක් ආනිසංස සහ ආදීනව මෙනෙහි කරා. නේද? ඒ කියන්නේ නිවන් ලැබුණොත් Tamanට ලැබෙන ප්‍රතිලාභයත් නොලැබුණොත් අර එක එක තැන්වල ඉඳින්න වෙන දුක් ගැන පොඩ්ඩක් කතා කරා. මේ වෙලාවේ මාත් එක්ක එකතු වෙලා මේ අත්ව ඕවා කියනකොට ඒවා ගැන මෙනෙහි කරා. මාත් එක්ක එකතු වෙලා. මේ වෙලාවේ මොකද්ද හැඟීම මේ විරාග සංඥා, නිරෝධ සංඥා මේ වෙලාවේ තියෙනවද නැද්ද? හොඳට හොඳට තියෙනවද නැද්ද? හොඳට තියෙනවා. නේද? තිබ්බායට ඒවා ප්‍රබල වෙලාද නැද්ද ඒ පාර? ඔව් මමත් නිවන් දකින්න ඕන. ඔව් මේක හරියන්නේ නැහැ. මමත් සාන්ත වෙන්න ඕන. මමත් මේ උපද්‍රව වලින් අයින් වෙන්න ඕන. මමත් සංස්කාරයෙන් අයින් වෙන්න ඕනේ. කියලා අදහසක් දැන් තියෙනවද නැද්ද? දැන් තියෙනවා. කොච්චර වෙලා තියෙන්නේ? කොච්චර වෙලාවක තියෙද? ආන්ගේ ප්‍රශ්නේ තමයි විසඳ ගන්න ඕනේ. හරි. හැම දෙයක්ම සිද්ධ වෙන්නේ හේතු ඇතුව. දැන් ඔය හැඟීම ඇති වෙන්න ආපු හේතුව මොකද්ද? මාත් එක්ක එකතු වෙලා ඕවා ගැන කතා කරනකොට මෙනෙහි වුණා මට. ඒ තමන්ගේ సంతානයේ මේ තියෙන ආනිසංස සහ ආදීනව මෙනෙහිවීම හේතු කොටගෙන මෙනෙහිවීම හේතු කොටගෙන මොකද උනේ? දැන් විරාග සංඥාව නිරෝධ සංඥාව ඇති වෙනවා. එහෙම නේද? මේ ශරීරය ගැන පොඩ්ඩක් හිතලා බලන්නකෝ. මෙයා විඳිනවද? මෙයා දෙනවද පොඩ්ඩක් හිතලා බලන්නකෝ නේද? මහා පාපයකට හම්බෙච්ච ශරීරයක් නේද? හ්ම්. කන්න දෙන්න ඕනේ, බොන්න දෙන්න ඕනේ, නාවන්න ඕනේ නේද? ඇඳුම් අඳින්න ඕනේ, සීතෙන් රකින්න ඕනේ, උස්නෙන් රකින්න ඕනේ. දෙමදිවට දවසකට පැය 6ක්වත් හරහා දාලා තියලා අපහුව ගන්න ඕනේ. නේද? වතුර බාල්දි 50ක්වත් වක් කරන්න ඕනේ මේකට. ඊළඟට නේද ලෙඩ වෙනකොට ඒ ලෙඩ හොඳ කරවන්න ඕනේ. ඉතින් මේ වගේ මේ තියෙන මහා විකාර ගති තියෙන එපා වෙන ස්වභාවය තියෙන මේකෙන් අයින් වීමක් තියනවා කියලා දැන් මේ වෙලාවේ අපිට තියෙනවා එතෙන්ට යන්න ඕනේ කියන අදහස. මේක මේ කර්මෙන් අයින් වෙන්න ඕනේ කියලා. අන්න ඔය හැඟීම හැම වෙලේම තමන්ගේ හිතේ නැගෙන්න නම් මොකද කරන්න ඕනේ? දැන් අපි මෙනෙහි කරපු හින්දා ඒ හැඟීම ආවා. ඉමස්මින් සති ඉදං හෝති ඉමසුප්පාදා ඉදං උප්පච්චති. දැන් මෙනෙහි කරපු හින්දා ඒ හැඟීම ආවා. මෙනෙහි කිරීම නැති වෙනකොට ඒ හැඟීම නැති වෙනවා. එහෙනම් ඒ හැඟීම දිගටම තියාගන්න මොකද කරන්න ඕන? ආන්න හරි. නේද? ආනිසංස සහ ආදීනව මෙනෙහි කරන්න. නිවන් දැකීමේ ආනිසංසත් නිවන් නොදැකීමේ ආදීනවත් නිබඳව නිබඳව නිබඳව මෙනෙහි කරන්න ඕන. හරිද? එතකොට තණ්හක්කයෝ මේ තණ්හාව කියන එක දැකීමේ තණ්හා මොනවද? රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, ස්පර්ශ තණ්හා ධම්ම තණ්හා. ඉවරක් නැති තණ්හාවක් නේද? ඉවරක් නැති මේ තණ්හාවෙන් පීඩිත වෙලා ඉන්න අයට තණ්හාව ශේ කිරීමක්, තණ්හාව නැති කිරීමක් තියෙනවා. ඉතින් ඒක ඒකම තමයි අපි ඉස්සෙල්ලා කතා කරේ. තණ්හක්කව විරාගෝ නිරෝධෝ. ඉතින් මේ தත්වයන් ගැන අපි හොඳින් මෙනෙහි කරලා මේ තණ්හාව නැති ඒ ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ කියන දේවල් ඒ කියන්නේ මේ සියලු උපද්‍රවයන් සම්පූර්ණයෙන් වෙන් වෙලා සබ්බූපති පටිනිස්සග්ගෝ සම්පූර්ණයෙන් වෙන් වෙලා හරි දුරින්ම දුරු කරලා දාලා ආය උපද්‍රවයක් ඇති වෙන්නෙම නැහැ හරියට මෙන්න මේ වගේ ආසීවිසෝපම සූත්‍රයේදී එහෙම සඳහන් වෙන්නේ හරිය ලස්සන උපමාවක් තියෙන්නේ මම් පාරන හොරු වගේක් පන්නන් එනවා හරි ඒ අතර වාරේ අපි හිතමුකෝ මහා විස ගෝර සත්වයෝ ඉන්න මහා ලොකු සත්තු මහා ලොකු කරදරකාරී සත්තු විසගෝර සර්පයෝ අටු අකුල් නොයේකුත් දේවල් තියෙන ගොඩ බිමක් තියෙනවා එක පැත්තකට. හරි මම් පහරන හොරු පන්නන් එනවා හැම වෙලේම මේ පැත්තට. කාලලා පොඩි කරලා දාලා යන්න එනවා. ඊට එහා පැත්තේ ඊට මෙහා පැත්තේ තියෙනවා ගඟක්. මේ ගඟෙන් එහා පැත්තේ දූපතක් තියෙනවා. දැන් අර මෙහා පැත්තේ ඉන්න කට්ටිය ඉන්නේ සංසුන්වද නොසංසුන්වද? හිතානුසංසනේ දැන් මොනවා වෙයිද දන්නේ නැහැ දැන් මොනවා වෙයිද දන්නේ නැහැ නේද දැන් හොරු හොරු පන්නයි දැන් සර්පයෝ ගහයි කියන නොසන්සුන්ව ඉන්නේ නේද දැන් මොකද කරන්නේ අන්නර ගඟක් තියෙනවා ඒ ගඟෙන් එහාට පීනගෙන මේ මෙහා පැත්තේ ඉන්න කෙනා දකින්න එහා පැත්තේ එක්ක සාන්ත වෙනවා එහා පැත්තේ දූපතේ කිසිම උපද්‍රවයක් නැහැ දැන් මෙයාගේ අදහස මොකද්ද ගඟට පැනලා පීනන්න ඕනේ එහා පැත්තට කියලා හැඩ පහර සරයි හැබැයි පීන ගත්තොත් හොඳයි කියලා සංඥා එනවද නේද? මේ පැත්තේ ගොඩබිමේ ඉන්න කට්ටිය නේද? දැන් කරදර වෙයි ඉස්කෝලේ ගිය අය දැන් ඊට දන්නේ නැහැ මොනවා වෙයිද දන්නේ නැහැ ආදරේ අහිමි වෙයිද දන්නේ නැහැ ඉඩම් පැහැර ගනීද දන්නේ නැහැ අරවා වෙයිද දන්නේ නැහැ මේවා වෙයිද දන්නේ නැහැ කියලා හරීම පීඩනයෙන්ද නැදින්නේ නේද ආන්ගේ ගොඩබිමෙන් අත මිදලා එහා පැත්තේ ඉන්නේ කවුද මේ රහතන් වහන්සේ හරිද රහතන් වහන්සේ ගැන දන්න කෙනා, දකින්න කෙනා ඒ විරාග සංඥා, නිරෝධ සංඥාව තියෙන කෙනාට පේන්නේ මම මේ ගඟෙන් උඩ වෙන්න ඕනේ කියලා. ඉතින් අන්න එතකොටයි අතපය හතර සතර සම්‍යක් ප්‍රධාන වීරය. සිහිය තමයි දිසාව. හරිද? මේ දිසාවට අනුව සැඩපහර කෙලෙස් සැඩපහර කපාගෙන හරිද මහා වීරයෙන් කීනලා එහා පැත්තට කොට වෙලා සාන්ත වින්න ඕනේ. එතකොට මට කිසි කරදරයක් නැහැ කියලා තමන්ට දැනෙනවා. අන්න ඒ දැනෙනවා නම් අන්න අර කෙනා දැක්කා දැකලා නේද සුවදායකව ඉන්න ඕනේ කියලා දැනුණා වාගේ විරාග සංඥා නිරෝධ සංඥා ඇතිවෙච්චාට පීඩාවක් වෙන හැම මාත්‍රයකම මේකෙන් ගැලවෙන්න ඕනේ කියන අදහස එනවා. ඒ අදහස හැම වෙලෙම අපේ හිතේ තියෙන විදිහට අපි කටයුතු සම්පාදනය කරගන්න ඕනේ. එන්නත් මේ මේක මේ වගේ තත්යකට අපේ හිතපත් කරගත්තම අපිට ලැබෙන ලොකු ලාභයක් තියෙනවා. මේ බලන්න මම ඊටාම කෙටියෙන් මතක් කරන්නම්. අපේ ගෙදර ලොකු උත්සවයක් ඇවිල්ලා. දැන් හරියට වැඩ. ඒ ලොකු අරමුණකට වැඩ එයා. හරිද? වෙනදාට ඒ ගෙවල් ළඟින් යනකොට මගේ හිතවත් කෙනෙක් ඉන්නවා. එයා කතා කරන්නේ නැත්නම් මට හරියට දුකයි. හිතට පීඩායි කියලා හිතන්නකෝ. හරි. දැන් ඒ මොකද ඒ වගේ අරමුණකනේ හිටියේ. දැන් ලොකු උත්සවයක් ඇවිල්ලා. දැන් හරියට වැඩ. මේ බොහොම කාර්යබහුල වෙලා. මොකද ලොකු වැඩක් කරන්න තියෙනවනේ. ආන් එතකොටත් අතනින් දැන් මෙයා ඇවිදගෙන යනවා වේගෙ. අරයා දැක්කොත් කතා කරන්නවත් උවමනාවක් නැහැ. කතා කරේ නැහැ කියලා ප්‍රශ්නෙකුත් නැහැ. ඇයි ඒ? ඊට වැඩිය ලොකු ප්‍රශ්නයක් විසඳ ගන්න තියෙනවා. අපේ පින්නන්නේ අපිට යන්තම් හරි දැනුණොත් මේ සංසාර දුක කියන්නේ මොකක්ද? සංසාරයෙන් අත මිදෙන්න ඕනේ කියලා කටයුතු පටන් ගත්තොත් කවුරු හරි කෙනෙක්. ඔය අනුන්ගේ පොඩි පොඩි වචන හරි අනුන්ගේ අනුන්ගේ පොඩි පොඩි නපුරු ක්‍රියා කෙනෙහිලිකම් එක එක ඒවා කිව්වෝ ඔව්වා එකක්වත් ගානක්වත් නැහැ. ඒවා ඔක්කොටම විසඳුම් හොයන්න හදන්නේ අර වගේ ලොකු අරමුණක් ඔය හිතේ නැති හින්දා. පොඩි පොඩි දෙයට අඬනවා කියන්නේ ලැජ්ජාව කියන්නේ විලැජ්ජාව බෑ. හරිද? ආයේ කරන්න දෙයක් නැහැ. හොඳටම ලැජ්ජායි අපේ අම්මලාගේ වැඩේ මොකද්ද? දරුවේ පොඩි වචනයක් කිව්වා කියලා අඬනවා. නේද? මොනවා හරි පොඩි දෙයක් එහෙම වුණා කියලා අඬනවා. පිස්සු මන්නම් කියන්නේ. ඇයි ලොකු ප්‍රශ්නේ දැනිලා නැහැ. නේද? කෙලින්ම කියන්නම් මම. දෙදෙන්නම කියන්නම්. මෝඩකමේ තරම කොච්චරක්ද කියලා කියන්න බෑ. අනුන්ගේ වචනයකට අනුන්ගේ ක්‍රියාවකට අඬනවා කියන්නේ පුදුම මෝඩම මෝඩම්ෙක් මෝඩම තාත්තෙක් මතක තියාගන්න ඒක ඇඬෙනවා නම් මම පුදුම මෝඩයි ඇයි මට නිවන ගැන අදහසක් නැහැ මට නිවන ගැන අදහසක් නැහැ මට විරාග සංඥාව නැහැ නිරෝධ සංඥාව නැහැ මට මේ සංසාර භයානකම ගැන අදහසක් නැහැ. මට ලොකු ප්‍රශ්නේ නැහැ. නේද? ඕකට කියන්නේ දෙවියෝ පය ගහන්න බය බිමේ යකු පිණුම් ගන්නවා. නේද? විරාග සංඥා, නිරෝධ සංඥා නැති අය හොඳට නටනවා මේ ලෝකේ. ඒකින් දා ඉතින් මගේ කොට සමහරයි දැන් ඉතින් බලා ගන්න ඕන කියන්න ඕන අනුන් පද ටික ඔක්කොම කිව්වා. අනුන් පද කියන්නේ ඇනෙන පද. ඇනුනහම රිදෙනවා. රිදුනහම හැදෙනවා. <laughs> ඒක හින්දා අපි මේ ඔක්කොම මතක තියාගන්න. මතක තියාගෙන තවදුරටත් පොත්පත් ආශ්‍රය කරලා නිවනේ තියෙන උත්කෘෂ්ඨභාවය ගැන හොයන්න ඕනේ. අපායේ තියෙන නේද? භයානකම ගැන හොයන්න ඕනේ. ඒ ටික හොයාගත්තොත් මං අහනවා අභිවෘද්ධියක්මද නැද්ද? ආ මන්ද කියන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙකුට විරාග සංඥා නිරෝධ සංඥා ඇතනම් ඒ තැනත්තාට අභිවෘද්ධියක්මයි නැත්නම් පරිහානියක්මයි. ඒකට බුදුරජාන් වහන්සේගේ ධර්මයට අපිට බොරු කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. නේද? මේ ත්‍රිපිටක ආශ්‍රයෙන් අපිට මේ කරන්න තියෙන දේවල් කරන්න අපි කම්මැලි වෙලා හරියන්නේ නෑ. මේ දැනට ජීවමානව තියෙන මේ පොත්පත්වල තියෙන ධර්මය පැහැදිලිවම අපිට විසඳුම හිත නිවනේ අලවා වාසය කරන්න නිවන් දකින්න අවශ්‍ය කරන විසඳුම නේද? ඊ타ත්ම නිවැරදිව තාමත් මේ ධර්මය තුල තියෙනවා. ඒකින්ද වෙනත් ක්‍රමවේද අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකින්ද අපි හැමෝම අදිස්ථාන කරගමු. අපිත් කොහොම හරි විරාග සංඥාව ඇති කරගන්නවා, නිරෝධ සංඥාව ඇති කරගන්නවා. විරාග නිරෝධ සංඥා ඇති කරගෙන කෙලෙස් සංසිඳවාගෙන මමත් උත්තම පුරුෂයෙක් බවට පත් වෙනවා උත්තම කාන්තාවක් බවට පත් වෙනවා මේ ජීවිතය ළඟා කරගත හැකි ඉහළම தත්යකට පත් වෙනවා කියලා අදිෂ්ඨානය ප්‍රාර්ථනා ඇති කරගන්න අද දවසේ නිවසේ ඉඳන් මේ ධර්මයේ ශ්‍රවණය කරපු මේ පින්වත් ඇත්තන්ට මේ ධර්ම දේශනාව මේ ඇත්තන්ගේ නිවසට අරගෙන ආවේ මේ මැදිරියේ ඉන්න මේ පින්වන්ත පිරිස. ඒ ඇත්තන් බාහුව බලය යොදලා හරියම්බ කරගත්ත ධනෙ වේ පහදම් කළා. තමනුත් ධර්මයේ ශ්‍රවණය කරලා අන් අයටත් ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාවක් ලබා දීලා ජනිත කරගත් ආ වූ සියලුම පුණ්‍ය ශක්තිය අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරමු. ඒ ඇත්තන්ට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබෙන්න හේතු වේවා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 දූ දරුවන් ඇතුළු දෙපාර්ශ්වයේ සහෝදර සහෝදරයන් විසින් කියලා සඳහන් කරලා තියෙන්නේ